රාත්‍රී 8:00 විනාඩි 3යි ඔබ සුදේශීය සේවාව සමගින් රාත්‍රී ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා විසින් පවත්වන ධර්මදේශනා මාලාවේ අද ධර්මදේශනාවේ මාතෘකාව සම්මා සම්බුද්ධ ගුණය. අද දේශකයන් වහන්සේ නුගේකොට ගංගොඩවිල පුෂ්පාරාමය, පූවොට මහා විහාරය ආදී විහාරාධිපති ආගම ශාස්ත්‍රී පඬිත, දර්ශන ශාස්ත්‍රී පඬිත, දර්ශනපති ත්‍රිපිටකාචාර්ය අතිපූජ්‍ය කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ.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 සමාදියාමි සාමේ මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි උපාවාදා වේරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස තුනන්තු සග්ග මොක්ඛදං බ්‍රහ්මස්සවනකාලෝ අයං බදන්තා ධම්මස්සවනකාලෝ අයං බදන්තා ධම්මස්සවනකාලෝ අයං බදන්තා සාරි සාරි නමෝ තස්ස භගවතෝ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු පින්වත්නි අදට මේ මොහොතේ නියමිත ධර්ම දේශනාවේ මාතෘකාව සම්මා සම්බුද්ධ ගුණය සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳව පැහැදිලි කිරීම තමයි යොදාගත්තේ මේ හැම දිනාටම හොඳට පළපුරුදු මාතෘකාවක් නමෝ බුද්ධාය කියන මේ පාඩය මම පුංචිම කාලේ මම උපන්න ගෙදර වම් පැත්තේ පොටි පොවේ ආරුක්කෝමත්හි නමෝ බුද්ධාය කියන පාඨය බදාමියෙන් හොඳට සකස් කරන්න තිබුණා. ඒ වගේම ඒ කාලේ අපේ අම්මලා තාත්තලා කාට හරි ලියුම් ලියනකොට ඒ ලියුම ආරම්භ කරන්නේ මුලින්ම නමෝ බුද්ධාය කියන පාඨයෙන්. ඒ වගේම බොහෝ බොහෝ දේවල් වල ඒ කාලේ මේ නමෝ බුද්ධාය කියන පාඨය මේක විදිහට ලියලා තරතලා අලවලා තිබුණා අපි දැක්කා. මේ පාඨය පිළිබඳව මතකතහනක් මේ කරුණ නිසා මට තිබුණා. ඉතින් නමෝ බුද්ධාය කියලා. ඒ වුණාට ඒ කාලේ පුංචි කාලේ මට මේ පාඨේ තේරුම තේරුමක් ආවේ නැහැ. මේ නිසා මම ඇහුවා අපේ අම්මගෙන් අම්මේ මොකද්ද මේ නමෝ බුද්ධාය කියන පාඨයේ තේරුම කියලා. අපේ අම්මා මට තේරුම් කරලා දුන්නා උපේ නමෝ බුද්ධාය කියන කේ තේරුම අපේ සම්මා සම්බුදුහාමුදුරන්ට අපේ নমස්කාරය වේවා කියන එකයි කියලා. මම මගේ වයස 11දී මහාන වුණා. මහාන වුණාම අපි බුදුපණ ඉගෙන ගන්න ඕනේ. බුදුපණ ඉගෙන ගන්නට බුදු බස ඉගෙන ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළ භාෂාව ඉගෙන ගන්න ඕනේ. බුදු බස පාලි භාෂාව. සාදු භාෂාව හේද සතු මගත ආදී භාෂාවල් සමග එකටම ඉගෙන ගන්නයි අපේ නීතෝ තිබුණේ. පාලිය ඉගෙන ගන්නකොට මූම හෝලි බුද්ධ කියන මේ පදය විරක්ති හතෙහි යෙදෙන හැටි මුලින්ම ඉගෙන ගන්න ඕනේ. විපත්ති හතෙන් හතරවෙනි විපත්තිය සම්ප්‍රදාන විපත්තිය. සම්ප්‍රදාන කියලා කියන්නේ මොනවා හරි යමක් යමෙකුට දේම හඳුන්වා දෙන පදය. මේ සම්ප්‍රදාන විපත්තියේ ඒක වචන බහු වචන දෙකක් තියෙනවානේ. සම්ප්‍රදාන විපත්තියේ ඒක වචනේ මේ බුද්ධ શબ્දේ වර්ණගෙනකොට බුද්ධස්ස කියලා පදයකුයි බුද්ධාය කියලා පදයකුයි පද දෙකක් තියෙනවා. ඒක අපි වාක්‍ය තුන කරනවා බුද්ධස්ස කුසුම පූජේමි. බුදුන්ට කුසුම පුදමින් බුද්ධාය කුසමං පූජේමි බුදුන්ට කුසම පුදමි මට ප්‍රශ්නයක් ඇති වුණා බුදුන්ට මල් පුදමි කියන මේ එකම දේ කියන්ට බුදුන් කියන තේරුමේ බුද්ධස්ස කියලා පදේකුයි බුද්ධාය කියලා පදේකුයි පද දෙකක් මොකටද කියලා මම ඇහුවා මගේ ගුරු හාමුදුරුවන්ගෙන් මේ ප්‍රශ්නය ගුරු හාමුදුරුවන් වහන්සේ මෙන්න මේ ප්‍රශ්නය මෙන්න මෙහෙම තේරුම් කරලා දුන්නා බුදුවරු වර්ග තුනක් ඉන්නවා. බුදු පතේ බුදු සම්මා සම්බුදු කියලා. මේ බුදුවරු තුන් වර්ගයටම යෙදිය හැකි පොදු වචනය බුද්ධත්ව කියන පදය. සම්මා සම්බුදු තත්වය වෙනම දක්වන්න ඕනෑම ඒ සඳහා යෙදිය යුතු විශේෂ පදය බුද්ධාය යන පදයේ කියලා. මේ විස්තර කිරීම අනුව මම තේරුම් ගත්තා ඒ වෙලාවේදී සුතබුද්ධ ගැන රහතන් වහන්සේලාට අච්චේක සම්බුද්ධ කියන්නේ පසේ බුදුවරුන්ට සම්මා සම්බුද්ධ කියන්නේ ලෝතනා බුදුවරුන්ට සුතබුද්ධ පච්චේක බුද්ධ සම්මා සම්බුද්ධ කියන මේ තුන් දෙනා වහන්සේටම පොදු වෙච්ච වචනේ එතකොට බුද්ධස්ස කියන පදේ මේ තුන් දෙනා අතරින් සම්මා සම්බුදු වෙච්ච ලෝතනා බුදුහාමුදුරුව විශේෂයෙන් දක්වන්නට වෙන් කරලා දක්වන්න පාවිච්චි කරන විශේෂ පදය බුද්ධාය කියන පදේ. මම අපේ ගුරුහාමුදුරන් වහන්සේගෙන් තව ප්‍රශ්නයක් ඇහුවා. බුද්ධාය කියන පදය තුල සම්මා සම්බුදුන් වහන්සේ දක්වන්නට වෙන් කරලා දක්වන්නට විශේෂ අකුරක් හෝ පදයක් තියෙනවද කියලා. ගුරුහාමුදුරුව මට මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. බුද්ධාය කියන පදය අගට කියවන ආය යන පදය සම්මා සම්බුදුහාමුදුරුව විශේෂ කර දක්වන පදයයි කියලා. ආයය කියන කොටස ක්‍රියා මූලික පදයක්, උදාන්ත මූල පදයක්, හිතක පදයක් කියලා තේරුම් කරලා දුන්නා. ඒ විට මට තව ප්‍රශ්නයක් ඇති වුණා බුද්ධස්ස ආය කියලා කියන්නේ නැතුව මේක බුද්ධාය කියලා හැදුනේ කියන්නේ කොහොමද කියලා. බුදුහාමුදුරුවෝ ඒක මෙන්න මෙහෙම තේරුම් කරලා දෙනවා. බුද්ධස්ස ආය දෙක තමයි එකතු වෙන්නේ ඒ එකතු වෙන්නේ නීතියක් උඩයි. කච්චායන පාලි ව්‍යාකරණ නීතිය මොග්ගල්ලායන පාලි ව්‍යාකරණ නීතිය කියලා පාලියට ප්‍රසිද්ධ ව්‍යාකරණ නීති දෙකක් තියෙනවා. මේ නීති දෙකම ඒකමතිකව පිළිගත්ත ව්‍යාකරණ නීතියක් තියෙනවා. ඒක බාලාවතාර ව්‍යාකරණයේ සඳහන් වෙනවා ආය චතුත්ථේක වචනස්සතු කියලා. ඒක විස්තර කරනවා අකාරා පරස්ස චතුත්තේක වචනස්ස ආයෝ සාහෝති වාහෝති බුද්ධාය කරන විසුණුක් දක්වනවා මෙන්න මේ නීතිය අනුව තමයි මේ බුද්ධ ශ්‍රවණ පදයට ආය එකතු වෙනකොට බුද්ධස්ස කියන පදයේ අග තියෙන කයනු දෙක බැඳකෝ ශ්‍ර කියන කොටසට ආය කියන පදය ආදේශව උස්ස වෙනුවට ආය ශබ්දය වෙනවා එවිට බුද්ධාය කියන පදය හැදෙනවයි කියලා මට අපේ හාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්නා. මේ ආදේශ වුණු ආය වචනේ ක්‍රියාමූල ධාතු තේරුම මොකක්ද? මේ ආය ක්‍රියාමූල ධාතු ප්‍රകൃතිය සම්මා සම්බුදුවරුන්ට ආයවන්නේ කොයි විදිහටද ආදී නොඑක් මාතෘකාව ඔස්සේ මම මේකට දිගින් දිගටම පුංචි කාලෙදීම පරිශන කළා. අපේ පුරාණ අතුවා ටීකා පිට්පණී මදු ග්‍රන්ථි ආදීන්හි අතීත විද්‍යාඥයන් විසින් සොයා ගන්න ලද පෞරාණික මහතරුන් වහන්සේලා විසින් සොයා ගන්නා ලද තොරතුරු රාශියක් දැක ගන්නට ලැබුණා. ඒ අනුව පින්වත් මේ හැමදෙනාටම මේ ආයතබ්දය පිළිබඳව කරුණු මේ මොහොතේ මා ඉදිරිපත් කරනවා. ආයකින මේ කරුණ යටතේ මුසාල වශයෙන් පැහැදිලි වෙන්නේ බුදු ගුණ සම්මා සම්බුදු ගුණ. මෙනිසා ආය ශබ්දයේ විස්තර කිරීම තුළින් ධර්මදේශනාවට නියමිත සම්මා සම්බුද්ධ ගුණය පැහැදිලි කරන්නට පහසුයි කියලා හිතන නිසා මම මේ ආය ශබ්දයේ යටතේ සම්මා සම්බුද්ධ ගුණය විස්තර කරන්නට කල්පනා කළා. ආය ශබ්දය තුළ අර්ථ ගණනාවක් තියෙනවා. ආය කියනකේ තේරුම పూర్ව పూర్ව භවාන්තර කුසල වාසනාවෙන් ලැබීම විවිධ ලැබීම් ඒ පිළිබඳව පැහැදිලි කරනවා. ඍණ නොවි ධනාත්මකවම ලැබෙන දේ ලබන්න පටන් ගන්න එක. රුධියෙන් රුධියට සත්වීම අලුත් අලුත් ධනහා ඥානලාභ පැමිණීම. පැමිණෙච්ච නැති මතු පළවලට පැමිණීම කියන මේ තේරුම මේ ආයපදය තුන තියෙනවායි කියලා අටුවාටිකා පිටණී වල විස්තර කරලා තියෙනවා. මේ කියන අර්ථ තේරුම් පහක් තියෙනවා. ඒ අනුව සම්පඥාණයෙන් සම්මා සම්බුද්ධව පැමිණීම, පාරමී ඥාණයෙන් සම්මා සම්බුද්ධත්වයට පැමිණීම, පර උදව් උපකාර නැතිව පරෝපදේශ විරහිතව බුද්ධ බවට පැමිණීම ස්වයංභූ ඥානයෙන්ම ਸਰවඥ බවට ගැනීම නීය කියලා කියන්නේ දතයුතු ඥාන පරාපේ අන්තාද්ද ඒකාත්ම ඥාන මණ්ඩලය සම්පූර්ණයෙන් දැනගෙන ඒ தත්ත්වයට පැමිණීම ඥාන ව්‍යාප්තිය සෑම තිස්සෙම සිදුවීම මේ සියලුම විතියෙන් ලබා ගන්න තියෙන අරහත් ආදී පර ලැබීම යන තේරුම බුද්ධ විසේ ආය සබ්දයට යෙදෙනවායි කියලා මේ අනුව පැහැදිලි වෙනවා මේ ආය શબ્දය බුද්ධ විෂය විස්තර විස්තර කරන්ත අර්ථ කතාවන්හි කරුණු හතරකින් පැහැදිලි කරලා තියෙනවා. මයනාර්ථයෙන් ආයුහෙන් ආයය ගප්ත්‍යාර්ථයෙන් ආයහෙන් ආයය තදර්ථයෙන් ආය වූහෙන් ආයය සක්කච්ඡාර්ථයෙන් ආය වූහෙන් ආයය කියලා හිත මේ කරුණු හතර විස්තර කරනවා. මෙය සංකීර්ත කිව්වොත් ආය શબ્දයේ අන්තර්ගත නයනාර්ථ ගතාර්ථ පදාර්ථ සක්කාචාර්ථය කියන මේ අර්ථ හතරක් තිබෙන බව ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. අපේ බෞද්ධ පින්වත්න් මේ ආය શબ્දයේ අන්තර්ගත වෙන තේරුම පිළිබඳව දැනට සාමාන්‍ය වැටහීමකින් යුක්තව ඉන්නවයි කියලා මම කල්පනා කරනවා. මේ පැහැදිලි කරපු අර්ථ හතර තවත් විදිහකින් මෙන්න මෙහෙම කියවෙනවා. පිරිසිඳ ඥාණයෙන් ආය වූහෙයින් පරිඥාය අභිඥාණයෙන් ආගත හේයින් අභිඥාය ඥාණය නිවි නිවි විද්‍යා ප්‍රඥාගත වූහෙයින් නිද්දිදාය සාක්ෂාත් ක්‍රීමෙන් කෙලවරටම ආහෙයින් සක්කච්ඡාය පරිඥාය අභිඥාය නිබ්බානාය සක්කච්ඡාය කියන මේ අර්ථ හතර එතකොට මේ ආයතද්දය තුල අන්තර්ගත වෙන බව මෙයින් පැහැදිලි කරනවා. මේ සම්මා සම්බුද්ධයන් වහන්සේ ගැනමයි මේ කියන්නේ. සුත බුද්ධයන් වහන්සේ ගැන නෙමෙයි, පච්චේක සම්බුද්ධයන් වහන්සේ ගැන නෙමෙයි, සම්මා සම්බුද්ධයන් වහන්සේ පිළිබඳවමයි මේ විදිහට පැමිණීම ගැන ආයතද්දයෙන් විස්තර කරන්නේ. දැන් අපි එකිනෙක ආයගුණයන් බුද්ධ ගුණයන් ත්‍රික්ෂා බලමු. මයනාර්ථයෙන් ආය වූ සම්මා සම්බුද්ධ බව ගැන මුලින්ම අපි කල්පනා කරමු. බුදුබව ලබා ගන්නට පාරමී පුරන්ට ඕනේ. පාරමී පුරන්ට කලින් තවත් අධ්‍යාස පුරන්න ඕන, චිත්ත භූමි පුරන්න ඕනේ. ඒවට ප්‍රනිධාන කියලා කියනවා. මේ නිසා බුදුබව පැතීමේ මුල ආරම්භ කරන්නේ බුද්ධ පිළිබඳව බුද්ධත්වය පිළිබඳව චිත්ත භූමි හතරක් හදාගෙන උත්තාන මග්ග අවස්ථාන හිතකර්යා කියන චිත්ත භූමි තල හතර ගන්න. මේ චිත්ත භූමි තලේ හසුරවන්ට සුදුසු වන විදිහේ චිත්ත අධ්‍යාප හයකුත් හදාගෙනයි බුද්ධත්වය ප්‍රාර්ථනා කරන්න ආරම්භ කරන්නේ. චිත්තඥාස හය නික්ඛම්ම පවිවේක අලෝභ, අදෝස, අමෝහ, නිස්සරණ කියලා හිත දක්වනවා. එතකොට තමන්ගේ සිත බුද්ධත්වයට නිසුදු භූමියක් බවට පත් කර ගැනීම ඒ චිත්ත භූමිය තුල හැසිරදිය යුත්තේ මෙන්න මේ චෛසිකාංගයන් පමණයි කියලා තේරුම් ගැනීම තමයි මේ මුලින්ම පැහැදිලි කරන්නේ. එතකොට උත්තාන උම්මග්ග රත්තාන හිතචර්යා කියන චිත්තතලය පිරිසිදු කරගීම ඒ තුලට නිෂ්කාම්‍ය, පවිවේක, අලෝභ, අදෝස, අමෝහ, නිස්පරණ කියන චෛත්‍යකාංග ක්‍රියාත්මක කරවීම තමයි සම්බුද්ධත්වයට ප්‍රාර්ථනා කිරීමේ ආරම්භය. ඒකට කියනවා බෝධි ප්‍රනිධිය කියලා කියනවා බෝධි චිත්තය කියලා කියනවා මේ බෝධි ප්‍රනිධිය මේ බෝධි චිත්තය ඇතිවෙච්ච තැන ඉඳන් බුද්ධ අධ්‍යාපය ඊට පස්සේ ප්‍රධාන වශයෙන් තමන්ගේ సంతානය තුළ දැඩි කරගන්නවා. ක්‍රමක්‍රමයෙන් දැඩි කරගෙන අපේ මනෝ ප්‍රනිධානයෙන් මේ පාරමී පුරනවා. මනෝ ප්‍රනිධානයෙන් දැඩි වූ සිත ඊට පස්සේ වාක් ප්‍රනිධානයෙන් පාරමී පුරනවා. මනෝ ප්‍රනිධානයෙන් වාක් ප්‍රනිධානයෙන් පුරවන මේවට කියන්නේ පාරමී නෙමෙයි ප්‍රනිද්ධිය කියලා. මේ දෙවදාරුන් ප්‍රනිධිය සම්පූර්ණාට පස්සේ තමයි සාරමී බවට පත් වෙන්නේ. සාරමී 10ක් තියෙනවා විස්තර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ පින්නතුන් දන්නවා. මේ සාරමී 10 පාරමී, පරමත්ත පාරමී, උපපාරමී වශයෙන් ත්‍රිවිධව 30 පාරමිතාවක් වශයෙන් සම්පූර්ණ කරනවා. එසේ මේ පාරමී සම්පූර්ණ කිරීම සියලුම බුදුවරුන්ගේ සිරිතයි. ඒ විදිහට මුල් අවස්ථාවේ පටන්ම ක්‍රමක්‍රමයෙන් බුද්ධ චිත්තය සකස් වේ සකස් වේ පවිත්‍ර වේ පවිත්‍ර වේ ඥානවත් වේ ඥානවත් වේ ප්‍රඥාවත් වේ ප්‍රඥාවත් වේ ක්‍රමං ක්‍රමයෙන් ක්‍රමයෙන් එකින් එකට වැඩි වෙවි එකින් එකට වැඩි වෙවි ආය වෙවි ආය වෙවි ආය වෙවි පැමිණීම තමයි මේ පළවෙනි ස්වභාව తত্ত্বය දෙවෙනි ස්වභාව తত্ত্বය නයනාර්ථයෙන් දැන් නයන කිව්වේ වෙනස් දෙන එක පවත්වාගෙන යනවා වැඩි වීගෙන එන ආනයනය කිරීම කියලත් අපි ඒකට කියනවා. ඒ විදිහටයි බුද්ධත්වයේ පිළිබඳ පූර්වක්‍රම දෙහින් ආනයන වුනේ. සකල පදාර්ථයන් පිළිබඳවම ඥාත පරිඥාවෙන්, තීර්ණ පරිඥාවෙන්, ප්‍රහාණ පරිඥාවතෙන් අනුක්‍රමයෙන් ප්‍රඥාවෙන් ත්‍රිහිද්දු වේ ත්‍රිහිද්දු වේ ත්‍රිහිද්දු වේදී ආනයන වීම බුද්ධත්වයට එක මූලික හේතුවක්. ඒ වගේම මේ බුද්ධත්වයට ආගමනය සිද්ධ වෙනකොට සෑම තිස්සම කෙලෙස් ධර්ම එකින් එක එකින් එක ප්‍රහාණය කරමින් ප්‍රහාණය කරමින් ඒ පිළිබඳ ඇතිවෙච්ච පරිඥා ඥානයෙන් යුක්ත වීම, අභිඥා ඥානයෙන් යුක්ත වීම, ප්‍රහාණ ඥානයෙන් යුක්ත වීම මේ බුද්ධ tattya පිළිබඳ ආය වීමක් හෙවත් නයනාර්ථයෙන් ක්‍රියාත්මක වීමක්. දෙවෙනි ගතාර්ථයෙන් ආය වූ සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳව අපි ඊළඟට කතා කරනවා. තථා ආගදෝතේ තථාගතෝ කියලා දක්වනවා. ඒ කියන්නේ මම පෙර කියපු විදිහට පෙර බුදුන් ආපු විදිහට කවුරුන්ද කොණාගම කාශ්‍යප ගෞතම දීපංකර ආදී බුදවරුන් ආපු යම් යම් ක්‍රමයක් වෙද්ද ඒ බුදවරුන් පැමිණි අර මුලින් කියාපු විදිහට බුද්ධකාරක ධර්ම, බෝධිකාරක ධර්ම, ප්‍රණිධි ධර්ම පාරමී ධර්ම සම්පූර්ණ කරලා පෙර බුදුවරුන් ආපු මාර්ගයෙන්ම වෙනසක් නැතුව ඒ කීව පැමිණීම කියන එක තමයි තථා ආගතෝතේ තථාගතෝ කියලා දක්වන්නේ. ඒක ගතාර්ථයෙන් ආය වූ සම්මා සම්බුද්ධත්වය කියලා දක්වනවා. තථා ගතෝති තථාගතෝ. තථා ගතෝති තථාගතෝ කියලා කියන්නේ සම බුදු කෙනෙක්ම බුද්ධත්වාත්මය උපදිනකොට තමන්ගේ ඉදිරි తත්වය මුලින්ම ප්‍රකාශ කරනවා. අග්ගෝහමස්මි ලෝකස්ස, ජෙත්තෝහමස්මි ලෝකස්ස, සෙත්තෝහමස්මි ලෝකස්ස කියලා සිද්ධාර්ථ කුමාරයා පියුම් පිට දිහින් ප්‍රකාශ කළේ ඒක. පෙර බුදු වුණු හැම බුදු කරේක්ම ඒ විදිහටම ඒ పూర్ව ප්‍රකාශය කරලා තමයි බුද්ධත්වයේ පිළිබඳ අවසානාත්මය ආරම්භ කරන්නේ. ඒකට කියනවා තපා ගතෝති තථාගතෝ කියලා හිතේ ප්‍රාර්ථනනවා. තත ලක්කනං ආගතෝති තථාගතෝ. තත ලක්කනං ආගතෝ කියලා කියන්නේ බුද්ධ සම්පාර පුරුණ කාලයේ පටන්ම නොනවත්වාම නාම රූපයන් පිළිබඳ ඇත්ත ඇති හැටි විනිවිද පිරික්ස පරික්ෂා පරික්ෂා පරික්ෂා තත ලක්ෂණය දැක දැක ක්‍රමක්‍රමයෙන් පැමිණලා තමයි සම්බුද්ධා සර්වඥ බවට එන්නේ එකපාරට නෙමෙයි ඒ දිගින් දිගට දිගින් දිගට පැමිණීම ආය වීම තමයි එතන තතලක්කනං ආගතෝති තථාගතෝ කියලා කියන්නේ. ඒ වගේම සතු දක්ෂිනාය තථාගතෝ. ඒ වගේම සිරුම සත්වයන්ගේ ගති තුන් ලෝකවල කාම රූප අරූප ලෝකවල ස්වභාව ලක්ෂණ දැක දැක පැමිණීම එහි දක්වනවා. තත වාදිතාය තථාගතෝ තථා කාලිතාය තථාගතෝ අභිවනත්තේන තථාගතෝ අභිඥාණයෙන් ආවා වූයෙන් අභිඥානික වූ මේ ස්වභාව tattවය පිළිබඳව මේ විදිහේ ගත tattවයෙන් දක්වනවා ඒකට කියනවා ගතාර්ථයෙන් ආය වූයෙන් සම්මා සම්බුද්ධයි කියලා. ගතාර්ථයෙන් ආය වූයෙන් සම්මා සම්බුද්ධ කියන මේ tattවයට පත්වෙච්ච බුදුහාමුදුරුව පදර්ථයෙන් ආය වූයෙන් සම්මා සම්බුද්ධ කියලා කියනවා. සිරුම ධර්මයන් ਸਰවාකාරයෙන් පරෝපදේශ රහිතව සම්පුඥානයෙන් නිර්වතේතේම අවබෝධ කළ බැවින් තදර්ථයෙන්ම සම්මා සම්බුද්ධ කියනක විස්තර කරලා පෙන්නනවා. ඒ තදර්ථයෙන්ම සම්මා සම්බුද්ධ කියන මේ ස්වභාවයට අපේ බුදුහාමුදුරුවෝ සත්තුනේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දුක පිළිබඳව තීරණ සංකත සංතාප විපරිණාම කියන ස්වභාව ලක්ෂණ විනිවිද අවබෝධ කිරීමෙන් දැනීමෙන් දුක ඉපදීමට හේතු වන ප්‍රශ්නාව පිළිබඳව ආයෝහන නිදාන සංයෝග පරිබෝධ ස්වභාවයන් නිසියාකාරව විනිවිද අවබෝධ කිරීමෙන් දුකෙන් නිදහස් වුණු නිවනේ තියෙන ශාන්ත භාවය පිළිබඳව නිස්තරණ විවේක අසංකත අමත ස්වභාවයන් නිසියාකාරව විනිවිද අවබෝධ කිරීමෙන් ඒ නිවනට යන මාර්ගයේ තියෙන නීයානික භාවය හේතු සාධක සහිත බව දර්ශනාර්ථ භාවය ආධිපත්‍යාර්ථ භාවය කියන මේ ධර්මතාවයන් විනිවිද හරියටම දැකලා තමයි බුදුහාමුදුරුවෝ චතුස්සත්‍ය තමයි ස්වභාව ලෝකය කියලා පෙන්වුවේ ස්වභාව ලෝකයෙන් මිදෙන නිවන කියලා පෙන්වුවේ දුක්ඛ සමුදය දෙක මේ ස්වභාව ලෝකයේ වශයෙන් බුදුහාමුදුරුවෝ පාර්තියෙන් දැක්කා නිර්වාණීය ස්වභාව ලෝකයෙන් මිදිච්ච ස්වභාවය කියලා පාර්ථයෙන් දැක්කා. ඒ නිසා සම්මුති සංඛ්‍යාතමේ ස්වභාව ලෝකයක් පරමාර්ථයෙන් සංඛ්‍යාත වෙච්ච නිර්වාණ ලෝකයක්. කියන මේ දෙකම අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුඥාණයෙන් අවබෝධ කළා. ඇති හැටියෙන් මේ தত্ত্বය පදර්ථයෙන්ම අවබෝධ කරපු හේතුව තදර්ථයෙන් ආයෝහෙන් සම්මා සම්බුද්ධ කියන අර්ථයෙන් මේ ආය શબ્දය යොදනවා බුදුහාම සම්මා සම්බුදුන් වරුන්ට. ඒ වගේම දැන් බුදුහාමුදුරන් පිළිපඳව අපි මේ කරුණ වලින් අපට පැහැදිලිව පේනවා අපේ බුදුහාමුදුරන්ගේ තියෙන බුද්ධ తත්වය සම්බුද්ධ తත්වය හා එහි තිබෙන ගුණාත්මක භාවය. එතකොට විස්තර කරනවා තවත් කුමන අර්ථයකින් බුදුයි කියලා කියනවද කියලා බුජිතා පජ්ජනේ සච්ඡානේතේති බුද්ධෝ. චතුරාර්ය සත්‍ය අවබෝධ කළ හේයින් සම්මා සම්බුදු කියනවා. බෝධේතා පජායාති බුද්ධෝ. ප්‍රජාවට අවබෝධ කළ යුතු දේ අවබෝධ කරලා දුන්න හින්දා බුදුයි කියලා කියනවා. සබ්බඤ්ඤතාය බුද්ධෝ. සර්වඥතා ඥාණයටපත් වෙච්ච හේයින් බුද්ධෝ කියලා කියනවා. සබ්බ දස්සාමිතාය බුද්ධෝ දැකයුතු යම් තාද්දේ වේද යම් තාත් ඤේය මණ්ඩලය වේද හේතා ඥාන මණ්ඩලය පිහිටීමෙන් සබ්බ දක්ඛාවේතාවය භාවයට පත්වෙච්ච හින්දා සම්මා සම්බුද්ධ කියලා කියනවා. අනඤ්‍ය ඤේයතාය බුද්ධෝ අනෙක් කෙනෙකු විසින් දැක්ක නොහැකි දේ තමන් විසින් යථාර්ථයෙන් අවබෝධ කළ හිනුත් සම්මා සම්බුද්ධ කියලා කියනවා. විසවිතාය බුද්ධෝ කීනාසව සංකාතේන බුද්ධෝ නිරෝධේප සංකාතේන බුද්ධෝ ඒකාන්ත දීත රාගෝති බුද්ධෝ ඒකාන්ත දීත දෝසෝති බුද්ධෝ ඒකාන්ත දීත මෝහෝති බුද්ධෝ ඒකාන්ත නික්ඛලේපේ හෝති බුද්ධෝ ඒකාය මග්ගං තතෝති බුද්ධෝ ඒකෝ අනුත්තරං සම්මා සම්බුද්ධං අභිසම්බුද්ධෝති බුද්ධෝ අබුද්ධි විහතානත් විහතත්තා ඒ කියන්නේ මෝඩකම අවිද්‍යාව සම්පූර්ණයෙන් අයින් කරලා දාපු. බුද්ධි පරිණාමත්තා විද්‍යාව ප්‍රඥාව ලබාගත් හේයින්. බුද්ධ කියලා කියනවා. එතකොට මේ විදිහටයි අපේ බුදුහාමුදුරන්ගේ බුදු ගුණ වරින් වර වරින් වර විස්තර වෙන්නේ. සක්කච්ඡයෙන් ආයෝහයෙන් බුද්ධ කියන කර්ම ගැන අපි ඊළඟට බලනවා. සක්කච්ඡ කියන්නේ සම්පූර්ණයෙන් සකත්ව හෙවත් කෙනෙකුට කරන්න කෙසේත් ඉතුරු නොකරන පෙරහිදුවත් කිසිම දෙයක් ඉතුරු නොකර දත යුතු අවබෝධ කළ යුතු යම් තාක් ධර්ම පදාර්ථ ඇද්ද ඒ සියලු භෞතික හා පරිඥාන වෛඥානික පදාර්ථ සියල්ලක්ම අවබෝධ කළ මේ ਸਰවඥ බව සකසා මුළුමනින්ම ප්‍රත්‍යක්ෂ කළ බවයි ඒකට කියනවා සක්කච්ඡේන් සියල්ලම ආයකලෙහිම් සම්මා සම්බුද්ධ කියලා හිතන මේ සම්මා සම්බුද්ධ බුද්ධාය කියන පද දෙකේට අපි දැන් තේරුම් ගන්නට ඕනේ. සම්මා සම්බුද්ධ කියනකොට සම්මා සම්බුද්ධ සම්මා සම් කියන කොටස වෙනුවට ආය දැම්මහම බුද්ධ ආය නිසා සම්මා සම්බුද්ධ කියන වචනයත් බුද්ධාය කියන වචනයත් කිසිදු අඩුවක් පාඩුවක් නැතුව ඒකම ආර්ථය ප්‍රකාශ කරන වචන දෙකක් කියලා හිත අපි මනවින් තේරුම් ගන්නට ඕනේ. මේ විදිහට අපේ බුදුහාමුදුරන් වහන්සේගේ මේ ඥාන සම්පත්තිය තාමත්ම විශාලතම ඥාන සම්පත්තියක්. මේ තමයි මහා ඥාන සම්පත්තියෙන් පරිපූර්ණයි අපේ බුදුහාමුදුරුවෝ. විපස්සනා ඥානය, මනෝමය ඥානය, ඉද්දි ප්‍රභේද ඥානය, දිබ්බසෝත ඥානය, පරචේතෝ පරියා ඥානය, උබ්බේ නිවාසානුගත ඥානය, දිබ්බචක්කු ඥානය, ආසවාසව සංඛා ඥානය ආදී මේ ඥාන වලින් සහ පතලොස් චර්ණ ධර්ම වලින් අපේ බුදුහාමුදුරුව සම්පූර්ණ හින්දා විද්‍යාචරණ සම්පන්න කියලා හිට සම්මා සම්බුදුවරුන්ට කියනවා. දස ඥාන බලයෙන් සමන්විත නිසා සම්මා සම්බුදුවරුන්ට සම්මා සම්බුද්ධ කියලා කියනවා. ස්ථාන අස්ථාන දෙක දන්නා නුවණ තුන් කල්හි කර්ම කරන්නන්ගේ යථාභූත විපාක ස්වභාවය දන්නා නුවණ සර්වත්‍රගාමී ප්‍රතිපත්ති වල ඇති తත්වය දන්නා නුවණ අනේක ධාතු නානා ලෝක ධාතුන් පිළිබඳව දන්නා නුවණ සිරුම සත්වයන්ගේ නානාදි මුත්‍තික తත්වයන් අවබෝධ කරගත්ත නුවණ සිරුම සත්වයන්ගේ ඉන්ද්‍රිය පරෝපත්තිතා ස්වභාවය දන්නා වූ නුවණ ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපත්තිය ආදීන්ගේ සංකලේශ විවදාන උත්ථාන ආදීන් පිළිබඳ පැහැදිලිව දන්නා නුවණ සියලුම තත්වයන්ගේ පුබ්බේ නිවාසත් ස්වභාවයන් පිළිබඳව හා මතු උප්පත්තීන් පිළිබඳ ස්වභාවය දන්න නුවණ සියලුම තත්වයන්ගේ චුති උප්පත්ති දෙක පිළිබඳව සිදුවන ස්වභාව තත්වයන් දන්නා නුවණ සියලුම ක්ලේශුන් නැති කිරීම හේවත් ආශ්‍රවක්ෂය ස්වභාවය දන්නා නුවණ කියන මේ ඥාන 10කින් අපේ සම්මා සම්බුදුජානක වහන්සේ ගුණවත් වෙලා ඉන්නවා. ඒ වගේම සම්මා සම්බුදුජානක වහන්සේ චතුර් වෛසාරද්ද ඥාණයෙන් සමන්විතයි. මේ සම්මා සම්බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා කිව්වහම සම්මා සම්බුදු වෙන්න මෙන්න මේක අඩුයි කියලා කියන්න සමර්ථ කෙනෙක් දෙවියන් අතර බමුණන් අතර මාරයන් අතර මිනිසුන් අතර මේ ලෝක කිසිම තැනක නැතිකම තමයි ඒ පළවෙනි විසරද ඥාණය. ඒ වගේම සම්මා සම්ප්‍රජානම වහන්සේ කෙලෙසුන් නැති කරපු සීනාස්ත්‍රව ස්වභාවයට පත් වුණාය කියපු මේ කාරණය මෙන්න මේ හේතුවෙන් ඒක කියන්න බැහැයි කියලා කියන්න පුළුවන් කිසිම සමතෙක් දෙවියන් අතර මිනිසුන් අතර මාරයන් අතර බ්‍රහ්මයන් අතර කොයි තැනකවත් නැතිවීම දෙවෙනි බුදුහාමුදුරන්ගේ තියෙන විසරද ඥානය මෙන්න මේ ධර්මය ස්වර්ගයට මෝක්ෂයට අන්තරාය කරයයි කියලා හිත යම් තනන් බුදුහාමුදුරුවෝ පෙන්ලා දුන්නා නම් ඒවා අතරින් මෙන්න මේක අන්තරාය නෑ කියලා කියන්න පුළුවන් කිසිම සමර්ථක දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ මාරයෙක් හෝ මිනිහෙක් හෝ කිසිම තැනක නොවීම තමයි ඊළඟ බුදුහාමුදුරන්ගේ විසරණ ඥානය. මෙන්න මේ ධර්මය නිවනට පමුණුන ධර්මයෝ කියලා පෙන්වා දුන්නාට පස්සේ ඒක එහෙම නෙමෙයි මෙන්න මෙතන අඩුවක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් සමර්ථ කෙනෙක් දෙවියන් අතර බ්‍රහ්මයන් අතර මාරයන් අතර මිනිසුන් අතර කොයි තැනකවත් නොමැති වීම උන්වහන්සේගේ හතරවෙනි වෛසාරද්ද භාවයයි. මේ නිසා බුදුහාමුදුරුවෝ මේ චතුර් වෛසාරද්ද ගුණේනොත් සම්පූර්ණයි අනුගමනීයයි. ඒ වගේම බුදුහාමුදුරුවන් වහන්සේට මේ දර්ශනය පිළිබඳ දැකීම් පිළිබඳ ස්වභාව ධර්මය චක්කු ස්වභාව වශයෙන් දක්වලා හිට පංචචක්කු ස්වභාවයක් තියෙනවායි කියලා විස්තර කරනවා මේ ගුණාත්මක භාවය තුලදී. බුදුහාමුදුරුවන්ට මාම්පචක්කෝ දිබ්බචක්කෝ පඤ්ඤාචක්කෝ බුද්ධචක්කෝ සමන්තචක්කෝ කියන මේ පංචවිද ඥාන චක්සු ප්‍රභාවයක් තියෙනවා. මේ නිසා බුදුහාමුදුරන්ට තියෙන මේ මාංශචක්ෂ ස්වභාවය පියවි ඇතින් ඕනම ගමය දුරක අන්ධකාර ගණාන්තරයක වුණත් විනිවිද දැකීමේ ශක්තියක් බුදුවරුන්ට තියෙනවා. දිබ්බචක්කුවෙන් සියලුම සත්‍යයන්ගේ චුත්තේ උප්පත්ති වාසනා වාසනාත්මක ලක්ෂණ දැකීමේ ඥානයක් අපේ බුදුහාමුදුරන්ට තියෙනවා. ඒ වගේම මේ බුදුහාමුදුරන්ට තියෙන මේ දිබ්බ චක්කු ඥානෙ දසසහත්‍රේ ලෝක ධාතුන් දකින්ට වින්සත්සහත්‍රේ ලෝක ධාතුන් දකින්ට තින්සත්සහත්‍රේ ලෝක ධාතුන් දකින්ට මේ විදිහේ දසහත්‍රේ චූරණිකා ලෝක ධාතුන් දකින්ට විසහත්‍රේ මජ්ක්‍ධිමික ලෝක ධාතුන් දකින්ට විසහතරේ මහා සහතරේ ලෝක ධාතුන් දකින්ද මේ විදිහේ ස්වභාව ශක්තියක් මේ බුදුහාමුදුරන්ගේ දිබ්බ චක්කුව තුළ තියෙනවා. පඤ්ඤා චක්කුව තුළ අතීත අනාගත වර්තමාන සියලුම ධර්මයන් සර්වාකාරයෙන්ම අවබෝධ කිරීමේ ඥානය තියෙනවා. බුද්ධ චක්කුව තුළ දසාත්‍රේ ලෝක ධාතු ආදීන්ගේ සා අල්ප රජස්ක මහා රජස්ක ආදී සත්‍යයන්ගේ ස්වභාව දැකීමේ ශක්තියකුත් තිබෙනවා. සමන්තුජක් කියලා කියන්නේ සර්වත්‍යා ඥානයයි. මේ නිසා යම් තාක් වේද ඤේය මණ්ඩලයේ ඒ තාක් ඥාන මණ්ඩලය සම්පූර්ණ වීම තමයි සමන්තුජක් ස්වභාවය කියලා කියන්නේ. මේ නිසා මේ ස්වභාව tattvayan තුලින් අපේ සම්මා සම්බුදුන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමේයයි කිසි කෙනෙකුටත් කියලා නිම කරන්න බෑ. මේ නිසා බුදු ගුණ අනන්තයි අපරිමිතයි. අපි මේ කියන බුදු ගුණ අංශු මාත්‍රයක්වත් නැහැ. මේ නිසා මේ බුදු ගුණ කියාගන්න නොඑක් නොඑක් විදිහට පෙර පඬුවන් කල්පනා කළා. කල්පනා කළා මේ නමෝ බුද්ධාය කියන පාඨයේ ව්‍යාඛ්‍යා කරලා හිතතාව විස්තර කරලා කියනවා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා හිත. ඒ ව්‍යාඛ්‍යා කළා බුදුහාමරංගේ ගුණ කියලා නිම කරන්න බෑ. ඒකින් දායක වාසියක් වශයෙන් දක්වනවා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මපාරති සත්තා දේව මනුස්සානම් කියලා. මෙන්න මේ විදිහට බුදුහාමරගේ ಗುಣ කියා පාණ්ඩ නොඑක් නොඑක් නොඑක් නොඑක් දෙන බුද්ධ කාලයේ පටන්ම දැඩි උත්සාහයක යෙදුනා ඒ කාටවත් බුදුගුණ කියලා අවසන් කරව තාමත් පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ නිසා මේ විස්තරවන බුදුගුණයන් අනන්තයි අපරිමිතයි ඒ අනන්ත අපරිමිත මේ බුදු ගුණ පිළිබඳ අපේ බුදුහාමුදුරන්ට ලෝතුරා බුදුහාමුදුරන්ට සම්මා සම්බුද්ධ කියන පදයක් පාවිච්චි කරනවා බුද්ධාය කියන පදයක් පාවිච්චි කරනවා සම්මා සම්බුද්ධ පදේ පාවිච්චි කරනකොට අපි නමෝ තස්ස කියනවා බුද්ධාය කියන පදේ පාවිච්චි කරනවා අපි නමෝ කියනවා නමෝ කියන්නේ নমස්කාරය নমස්කාරය සදත්ත නමස්කාරය, සදත්ත විජාන නමස්කාරය, සක්කච්ඡ නමස්කාරය කියලා තුන් ආකාරයි. සදත්ත නමස්කාරය කරගන්නේ බුදුහාමුදුරුවන්ගේ ශරීරයේ තියෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අපේපේ අනුග්‍රංජන ලක්ෂණ, මෙතෙක් මා විස්තර කර ප්‍රඥා ඥාන ලක්ෂණ කියන මේ සියල්ලක්ම දැනගෙන ඒකන හැඟීමකින් වැඳීම සදත්ත නමස්කාරය ඒකත් නමෝ බුද්ධායමයි. දෙතිස්නා පුරුෂ ලක්ෂණ ලැබීමට අසීත අනුරංජන ලැබීමට හේතු වෙච්ච පූර්ව පාරමී කාලයන්ගේ පෙරූ පුණ්‍ය කර්මයන් මොනවදක තේරුම් අරගන්න එක බුදුහාමුදුරන්ගේ මේ සර්වඥතා ඥාණයට හේතු වෙච්ච පූර්ව ඥානය මොනවදක තේරුම් ගන්න එක සදත්ත විඥානයයි සදත්ත විඥානයන් නමෝ කිව්වත් ඒත් নমස්කාරයමයි බුදුන් වහන්සේ විසින් අවබෝධ කරගත්තේ පදත්ත විජාන මාර්ගයේ අපේ හික්මෙමින් ඒ මාර්ගයට බැසගසමින් ඒ මාර්ගයෙන් අපි ගමන් කරමින් බුදුන් විසින් පමින වදාළ නිර්වාණ සම්පත්තියට අපි මුණයම් විදියකින් හෝ ඇතුළු වෙනවා නම් යනවා නම් පිවිසෙනවා නම් ඒක බුදුහාමරගේ ධර්මය සාක්ෂාත් කරගත්ත සත්‍යච්ච නමස්කාරයයි මේකා නමෝ කියන පදයේ තුල පදර්ථයෙන් নমස්කාර කිරීමේ ක්‍රමයක් තියෙන බව පින්නතුන් මෙයින් පැහැදිලි වෙනවා. පදාර්ථ විජානනයෙන් নমස්කාරයක් තියෙන බව මේ පින්නතුන්ට පැහැදිලි වෙනවා. හක්කච්ච කර්මයෙන් নমස්කාරයක් තියෙන බව මේ පින්නතුන්ට පැහැදිලි කරනවා. මේතා මේ පින්නතුනේ බොහෝ කාලයක් තිස්සේ අපේ පින්නතුන් සදත්යෙන් নমස්කාර කරගෙන කරගෙන එනවා. ඊටාම දුර්ලභ කෙටි දිනෙක ටික දිනෙක සවත්ත විජානනීයම් බුදුහාමුදුරන් නමස්කාර කරනවා. අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු බුදුහාමුදුරන්ගේ මේ බුද්ධ ගුණ අපිට සාක්ෂාත් කිරීමෙන් පක්කච්ච නමස්කාරයෙන් බුදුහාමුදුරට නමෝ කර නමස්කාර කරන්ට නමෝ බුද්ධාය කියලා වඳින්න නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා වඳින්න ඉතමිතෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විද්‍යාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්ම පාරතේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාත කියලා වඳින්න මේ විදිය අපි මේ ත්‍රිවිධ ආකාරයෙන්ම පදත්ත පදත්ත විඥාන සක්කච්ඡක මේ ත්‍රිවිධ ආකාරයෙන් වැඳීමෙන් කවදා හෝ අපට සතර දුකින් මිදී නිර්වාණ සම්පත්තිය ලැබෙන්නේ සක්කක්කියෙන් කවදා හරි මේ නමෝක තත්ත්වය අපි සම්පූර්ණ කරපු දාතයි එනිසා අපි හැමදෙනාටම සක්කක්කියෙන් බුදුහාමුදුරන්ට නමෝ බුද්ධාය කීමේ අවස්ථාවක් ලැබේවා කියලා සාදුලට ප්‍රාර්ථනා කරමු. තම තමන් කරන ප්‍රාර්ථනාවල් ඒ ප්‍රාර්ථනා පරිද්දෙන් ඉෂ්ට සිද්ධ වේවායි කියලා සිරිදාටම සංසාර දුකෙන් නිර්වාණ තොරව නිර්වාණ සම්පත්තියට පැමිණීමට හේතු වාසනා වේවායි කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමින් දැන් දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. එත්තාවතා චරම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක පාතනම් දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාද් සාද් සාද් විශේෂකෙණිත්ෙන් පවත්වන ධර්මාන්තරස්නා මාලාවේ සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳව පැහැදිලි කර දුන් දේශකයන් වහන්සේට අපි ආශිර්වාද කරමු. මෙවැනි උතුම් ශාස්ත්‍රීය සේවාවන් තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය වහන්සේට ලැබේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සිය දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනය ලැබේවා. අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන් වහන්සේ නුගේගොඩ ගංගොඩ වෙල පුෂ්පාරාමය, පූගොඩ මහා විහාරය ආදී විහාරාධිපති ආගම ශාස්ත්‍රී පඬිත, දර්ශන ශාස්ත්‍රී පඬිත, දර්ශන ප්‍රතිපිටකාචාර්ය අතිපූජ්‍ය කාටපිටියේ අඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. Thank you. ගොඩක් නම් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් මොසන්න 0112 69 71 40 ඔබ සැමට සම්මා සම්බුදු සරණයි